හොඳයි කවුරුත් සාදුකාරයි සාදු ගරුතර මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්වතුනි අද දවසේ අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඇසුරෙන් අපේ ජීවිතාවබෝධයට උපකාර වෙන ආකාරයේ සූත්‍ර දේශනාවක් තමයි සාකච්ඡා කරන්න කල්පනා කරන්නේ. ඔබට මතක ඇති ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. දෙවන දේශනාව තමයි අනන්ත ලක්කන සූත්‍රය. එතකොට මේ දේශනා දෙකෙන් රහතන් වහන්සේලා පස් දිනක් බිහි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනෙක් කොහොම එතකොට 55යි රහත් වුණා. දැන් මේ රහතන් වහන්සේලා 69 පළවෙනි වස් කාලය අවසන් වෙලා බුදුරජාණන් වහන්සේදා ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටි විහාරයේ තමයි වස් සමාදන් වුණේ. ඒ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ චරත වික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛාය තා හිතායි සුඛාය දේ මනුස්සානං මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරා මහණෙනි දෙව් මිනිස් ලෝකයාගේ හිතසූ පිණිස චාරිකාය වඩින්න එක මගකින් දෙනමක් යන්න එපා කියලා. එක පාරකින් එක්කෙනෙක් විතරක් යන්නකෝ. එතකොට විශාල පිරිසකට මේ ධර්මයේ බෙදා හරින්න ව්‍යාප්ත කරන්න පුළුවන්. ඔය විදිහට මේ රහතන් වහන්සේලා 69 චාරිකාය පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා රජගහනුවරට. ඒ තමයි බිම්බිසාර රජතුමාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරා. බිම්බිසාර රජතුමාට වෙච්ච පොරොන්දුව තමයි උන්වහන්සේ ගේ ජීවිතය අතහැරලා ඉස්සරලාම අබිනිෂ්ක්‍රමණය කරන රජගහ නුවරට ඇවිල්ලා පාත්‍රයක් අරගෙන නගරේ පිණ්ඩපාත යනකොට රජතුමාගේ සේවකයෝ ගිහින් කිව්වන්න බොහොම හැඩිදැඩි බොහොම ලස්සන පෞරුෂවත් පෙනුමක් තියෙන රාජකුමාරයෙක් වගේ කෙනෙක් අන්න පාත්‍රයක් අරගෙන පිණුසිගා යනවා. රජතුමා මේක බලන්න ආව පිරිසත් එක්ක ඇවිල්ලා කතා කරලා බලලා දැනගත්තා මේ ශාක්‍ය වංශික කුමාරයෙක්. බිම්බිසාර රජතුමා ආරාධනා කරා තමන් එක්ක එකතු වෙලා මේ රජගහ නුවර පාලනය කරන්න. එදා උන්වහන්සේකට අකමැති වෙලා කියා හිට රජතුමනි මම රජ සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන කෙනෙක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එදා පොරොන්දු වුණා රජතුමනි මම යම් දවසක මේ විමුක්තිය සාක්ෂාත් කරගත්තොත් මම බලාපොරොත්තු වෙන විමුක්තිය මට ලැබුණොත් මේ නගරයට ඇවිල්ලා රජතුමාට ධර්මයේ දේශනා කරලා නිවන් මඟ පෙන්වලා දෙන්නම් කියලා. ඉතින් රජතුමාගේ ඉල්ලීමට අනුව බුදුරජාණන් ඉදා බුදුරජාණන් වහන්සේ දා පොරොන්දු ඒ පොරොන්දු ඉෂ්ට කරන්න රජගහනුවරට වැඩම කරා. වැඩම කරලා බිම්බිසාර රජතුමා ඇතුළු රාජකීය විශාල පිරිසක් රැස් කරලා එදා උන්වහන්සේ ධර්මයේ දේශනා කරා. ඒ දේශනාව අහලා ඒ පිරිස සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට උන්වහන්සේ වැඩම කරේ එදා රජගහනුවරට වැඩම කරන්න යන පාරේ බුදුරජාණන් වහන්සේ <coughs> තනියම නෙමෙයි රජගහනුවරට වැඩි. ඒ අතරමඟ රජගහනුවර කරා යනකොට උන්වහන්සේ ඉසිපතන මිගදායේ ඉඳන් රජගහනුවර කරා යද්දී උරුවෙල් දනව්වට වැඩම කරා. ඒ ගියේ උරුවෙල් කාශ්‍යපගේ 500ක පිරිසක් හිටියා. නදී කාශ්‍යප කියලා එයාගේ සහෝදරයා තවත් 300ක පිරිසක් හිටියා. ගයා කාශ්‍යප කියන කෙනාගේ 200ක පිරිසක් හිටියා. ඔක්කොම 1000ක්. මේ 1000 බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සියලු දෙනාටම ධර්මාවබෝධය කරන්න පින තියන අය. හැබැයි යම් කිසි දෘෂ්ටියකට පැමිණිලා ඒ දෘෂ්ටිය උපාදාන කරගෙන ඉන්නේ. අපි රහත් කියලා හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම. ඉතින් එදා උන්වහන්සේ රජගහ නුවරට යන ගමන් මේ උරුවෙල් දනාවට ගිහිල්ලා උරුවෙල් කාශ්‍යපගේ අවසර ගත්තා නතර වෙන දවස් දෙක තුනකට. ඉතින් උන්වහන්සේට පෙන්නුවා අර ගිනිහල් ගේ තියෙනවා ගිහින් එතන ඉන්න කිව්වා. මෙහෙනම් ඉන්න වෙන තැනක් නැහැ කිව්වා. ගිනිහල් ගේ බොහොම ඊර්ති බල සම්පන්න නාගයෙක් හිටියා කිව්වා ඉතින් සාමාන්‍යයෙන් ඕකට කියොත් නම් පණ පිටින් පහෝදාට දකින්න නැහැ. ඒ නාගයා ඒ තරම් ඊර්ති බල සම්පන්නයි. කියලා බුදුරජාණන් වහන්සේ ආ කමක් නෑ මට පුළුවන් කිව්වා hinaගේ ඉතින් කියලා උන්වහන්සේ මේ ගිනිහල් ගෙයි නතර වුණා නතර වෙලා රාත්‍රී කාලේ මේ නාගයා නොයේ ගිනිදැල් එවලා උන්වහන්සේව නොයේක් විදිහට අපහසුතාවයට පත් කරන්න හැදුවා. නමුත් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේ ඉර්ධි ප්‍රතිහාරය තුලින් අර නාගය দমনය කරා. দমনය කරලා බහුවදා උදේ දැන් මේ කට්ටිය බලාගෙන ඉන්න ඕල් කාශ්‍යපගේ පිරිස අදනම් දැන් නම් දකින්නවත් නැතුව ඇති. කොටසක්වත් ඉතුරු වෙලා තියෙන්නේ පිච්චිලාද දන්නෙත් නැහැ. මේ නාගය ඒ තරම් 이르දි බල සම්පන්නයි බලාගෙන ඉන්නකොට දැක්කා මෙන්න ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන එළියට එනවා මේ නාගය පාත්‍රය දාගෙන. මේ සියලු දෙනාම පුදුමයටපත් වෙලා බලාගෙන හිටියා. උන්වහන්සේ නම් ඒකාන්තීම මහා 이르දි බල සම්පන්න කෙනෙක් වෙන්නේ නැති. ඒ වුණාට ආයමත් හිතුවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස හිතනවා උරුවෙල් කාශ්‍යප කල්පනා කරා ඒ වුණාට රහත් නැතුව ඇති මම වගේ. ඊර්ති බල තිබුණාට මම තරම් දියුණු කරපු රහතන් වහන්සේ කෙනෙක් නම් නෙමෙයි ඔය. කියලා ඒ විදිහට හිත හදාගත්තා. ඒ උරුවෙල් කාශ්‍යප ඇතුළු සියලු දෙනාම හිතාගෙන හිටියේ ඒ අය තමයි විමුක්තියටපත් වෙලා කියලා. ඉතින් ওই වගේ බුදුරජාණන් වහන්සේ නොයේක් ප්‍රාතිහාර පෑවා. විනය පිටකේ තියෙන ප්‍රාතිහාර විශාල ප්‍රමාණයක් මේ අය দমনය කරා. මේ විදිහට ප්‍රාතිහාර විශාල ප්‍රමාණයක් දක්වද්දි මේ අය හිතනවා මේ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම උන්වහන්සේ නම් මේ ශ්‍රමණයන් වහන්සේ මහා ඊර්ධි බල සම්පන්න කෙනෙක්. ඒ වුණාට රහත් නැතු ඇති. මම තරම් නැතු ඇති කියලා ඒ වගේ දෘෂ්ටියකටමයි එන්නේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා මේ උරුවෙල් කාශ්‍යප ඇතුළු අර 500 දෙනාම දමණය කරන්න. ඊට පස්සේ ඒ අය පැවිදි කරා. පැවිදි කරාට පස්සේ අර ජටා ඒ අයගේ තාපස උපකරණ ඔක්කොම මේ අය ගඟට විසි කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. මේ තාපස උපකරණ ඇඳුම් පැළඳුම් අර කින්ඩි පෑන් කින්ඩි මේව වතුරේ ගහගෙන යනවා දැක්කට පස්සේ ඒ ගංගාවේ පහලින් හිටියා නදී කාශ්‍යප තමන්ගේ ගෝලියු ටිකත් එක්ක. මේ අය දැක්ක මේ මොකද මේ අපේ අයියාගේ මේ තාපසාරාමේ පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම් වලට සමානයි. ඒ උපකරණ වලට සමානයි. කොහෙලා බලනකොට දැනගත්තා අන්න පැවිදි වෙලා. ඊට පස්සේ ඒ පිරිසත් ඇවිල්ලා පැවිදුණා. ওই විදිහට අර 1000ම බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාවටපත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා මේ 1000ම රැස් කරලා දහසක් දෙනාට දේශනා කරපු දේශනාවක් තමයි අද අපි කතා කරන්නේ. එතකොට මේ බුද්ධ ශාසනය තුල මුලින්ම විශාල පිරිසක් අරහත්ත්වයට පත්වෙච්ච දේශනා. මේ දේශනා අවසන් වෙනකොට අර 1000ම අරහත්ත්වයට පත් වුණා. එතකොට ඊටාම වැදගත් දේශනයක්. මේ දේශනාවේ නම තමයි ආදිත්ත පරියාය සූත්‍රය. අහලා තියෙනවද? නෑ. ටිකක් ගැඹුරුයි භාවනා පැත්තක් තියෙන්නේ. අපි ඉදිරියේ මේ වගේ දේශනා කීපයක් කතා කරමු. එතකොට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ උරුවෙල් කාශ්‍යපගේ ඒ තිබ්බ ආයතනෙදි තමයි බුදුරජාණන් වහන්සේ තාපසාරාමේ අර 1000ක් දෙන රැස් කරලා බුදුරජාණන් වහන්සේ මේ පැවිදි විචායට දේශනා කරනවා ආදිත්ත පරියායංගෝ භික්කවේ ධම්ම පරියායන් දේසිස්සාමි බුදුරජාණන් වහන්සේ මේ ආදිත්ත පරයය මේ ගිනි ගන්න ගිනි ගන්න හුලක් මුල් කරගෙන ධර්ම පරයයක් දේශනා කරනවා. හොඳට අහන්න තන්සුනාත සාදුකා මානසික හොඳට අහලා හොඳට නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වලා දෙනවා අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය මුල් කරගෙන කෙනෙක් මේ ඉන්ද්‍රියන් හයම සංවර කරගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි කෙනෙක් ඇහෙන් රූපයක් දැකලා කෙලෙස් සහිත රූප අපිට ඇහෙන් දකින්න ලැබෙන. රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇවිස්සෙන රූප අපට දකින්න ලැබෙනවා. ඒතකොට සාමාන්‍ය කෙනාගේ ස්වභාවය මොකක්ද? ඒවා දැක්කට පස්සේ එක්කෝ ඒ රූපෙම මතක තියාගන්න උත්සාහ එක්කෝ ඒකේ කොටසක් නිමිත්තග්‍රාහි නාන ව්‍යංජනග්‍රාහි කියන එක්කෝ නිමිත්තම මතක තියෙනවා ඒකෝ එක්කෝ කොටසෙන් කොටස මතක තියාගන්න උත්සාහ කරනවා එතකොට සාමාන්‍ය ඔබේ මනස ගැන ඔබ හිතන්න දැන් අපි සාමාන්‍ය මිනිස්සෙකගේ ස්වභාවය යම් කෙලෙස් සහිත දෙයක් ඇහෙන් දැක්කහම එක්කෝ ඒකම මතක තියාගන්නවා එක්කෝ ඒකේ කොටසක් හරි මතකයි ඒ දේ නැවත නැවත මතක් කර කර කෙලෙස් උපද්දවන ස්වභාවයක් නැද්ද හිතේ ඒක තමයි හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇහෙන් කෙලෙස් සහිත රූපයක් දැකලා ඒකේ නිමිත්තක් හරි ඒ රූපේ කොටසක් හරි මතක තියාගෙන කෙලෙස් උපද්දවනවට වැඩිය හොඳයි කියනවා ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇහැට යනගන්න එක ඊට වඩා සමීපයි කියනවා බුදුරජාණන් වහන්සේ වදාළා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දේශනාවක් කරන්නේ ඒකට හේතුව තමයි කියනවා අර අකුසලයක් ඇහෙන් දැකලා අකුසල නිමිත්තක් හෝ කොටසක් මතක තියාගෙන ඒ අකුසලේ හිත හිත ඉන්නේ නැද්දී හදිස්සියේ මරණයටපත් වුනොත් එයාට උපත් දෙකයි කියලා තියෙනවා. එක්ක නිරය එක්ක තිරිසන් ලෝකේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින්. නිරයන්වා තිරච්ඡාන යෝනින්වා. කුනිරය එක්ක තිරිසන් ලෝකේ. ତර බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් අර ඇහැට යකඩ උලකින් ඇනගත්තා කියලා. එක්ක ඇහැ පිච්චේ, ඇහැ නරක් වෙලා එක්ක මැරෙයි. නමුත් ඒ හේතු කරගෙන නිරයන්නේ නැහැ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් ඇහෙන් අකුසල් සහගත රූප දැකලා ඒවැ නිමිත්තක් හරි කොටසක් හරි මතක තියාගෙන ඒවා හිතනවට වැඩිය හොඳයි කියනවා ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇහැට යනගන්නේ. මොකද අර අකුසලයේ හිත හිත ඉන්නේ නැති ඇහෙන් දකින රූපේ මුල් කරගෙන අකුසලයේ බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් උපත් දෙකයි. එක්ක නිරේ එක්ක ත්‍රිසන් ලෝක. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් අර ඇහැට උලෙන් යනගත්තා කියලා එක්ක ඇහැ විනාශ වෙලා යනවා එක්ක මැරෙන්නම පුළුවන්. මැරුණා කියමු. ඒත් ඒ හේතු කරගෙන ඇහැට යනගත්තා කියලා ඒ හේතුවෙන් එයා නිරේ උපදින්නේ නැහැ කියනවා. තිරිසන් ලෝකයන්ෙත් නැහැ කියලා. ඒ නිසායි කියනවා මහණෙනි මේ ආදීනවේ දකින්න නිසායි කියනවා මෙවැනි ධර්මපරියායක් තථාගතයන් වහන්සේ දේශනා කරා. ඔන්න ඇහැගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිනිගෙන දිලිසෙන යකඩ උලකින් කනට ඇනගන්න එක සනීපයි කියනවා කණෙන් අකුසල සහගත ශබ්දයක් අහලා ඒකේ නිමිත්තක් හෝ කොටසක් හෝ මතක තියාගෙන යකුසල් හිත හිත ඉන්නවට වැඩියි. කන ගැනත් ඒ විදිහටම කියන දැන් අපිට කනින් අහන්න ලැබෙන නොයේ කකුසල් සහගත ශබ්ද. එතකොට අපි ඒවැ නිමිති කොටස්මද අපි සාමාන්‍ය ගම් මෙහෙම දෙයක් අපිට කවුරු හරි ඔන්න උඩට බනිනවා. දැන් අපි මේක ගිහිල්ලා හොරෙන් ගිහින් කන් දීගෙන අහගෙන ඉන්නවා. සමහරු ඉන්නනේ පුරුද්දට කවුරු කතා කරනවා නම් ගිහින් කන් දීගෙන ඉන්නවා. මං ගැන කියයිද මට බණීද දැන් මං ගැනද මේ කියන්නේ එතකොට මේ වගේ පුරුදු තියන අය ඉන්න ගින් අහගෙන ඉන්න අහගෙන ඉන්නකොට ඔන්න මොකක් හෝ අඩපාඩුවක් කියනවා දැන් අපි මේ නිමිත්තග්‍රාහි නාම ව්‍යංජනග්‍රාහි මේකේ දැන් නිමිත්තම මතක තියාගෙන අර කියපු වචන ටික ඔක්කොම මතකයිද එක්කෝ ඒකේ වචනේ තැන් තැන් වලින් කොටස් කොටස් මතක තියාගන්න තියාගෙන දැන් මේක හිතනවා දැන් දවස ගානේ මතක් වෙනවා නිදාගන්න ගියම මතක් වෙනවා කන්න ගියා මතක් වෙනා මේ මට මෙහෙම කිව්වා. මට වටිනවද මෙහෙම කියන්න මම මෙහෙම කරලා තියෙනවා උන්ට මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා මට මෙහෙම බැන්නා. දැන් මේ අකුසලයේ අර කණෙන් අහපු දේ ගැන නිතර නිතර හිතනවා. හිත හිතා මොකද කරන්නේ? ද්වේෂය උපද්දවනවා, වෛරය උපද්දවනවා. එතකොට මේ ද්වේෂය, වෛරය උපදින්න උපදින්න. දැන් ඔබට මතක ඇති විඩෝඩව රජතුමා ශාක්‍යයන් සියලු දෙනා විනාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මුළු ශාක්‍ය ජනපදයේම විනාශ කරලා කපලා කොටලා මැරුව ශාක්‍ය වංශිකයෝ ටික. ඒකට හේතුව කණින් අහපු දෙයක්. ගිහිල්ලා තමන් ගියා තමන්ගේ අම්මගේ ඥාතීන්ව බලන්න ගියපු වෙලාවේ ශාක්‍ය වංශිකයන් එයාට සැලකුවේ නැහැ. එයා ඊට වඩා පිරිසිදු ශාක්‍ය වංශික කෙනෙකුට දාව ඉපදිච්ච දරුවෙක් නෙමෙයි. ඒ නිසා හරියට සැලකුවේ නැහැ. මෙයා මේවා හිතේ තියාගෙන ආව. ඇවිල්ලා මගට ඇවිල්ලා තමන්ගේ කඩුව අමතක කරලා ගියා. ගිහිල්ලා සේවකයෙක් කෙවුව ගිහිල්ලා බලාගෙන ඉන්න කියලා විස්තරේ. යනකොට ශාක්‍ය වංශික මොකද කරන්නේ? මේ විදුඩ කුමාරයා ඉදගෙන හිටපු තැන් කිරි වලින් හොදනවා. ඊට වඩා පහත් කෙනෙක් අපේ ආසනවල වාඩි වුණා කියලා. මේ සේවකයා මේ විස්තරේ ඔක්කොම අහගත්තා. ඇයි මේ හොදන්නේ? ඇයි මේ කියලා විස්තර ඔක්කොම අහගෙන දැන් අර විදුඩ කුමාරයාට බැන්නා. ශාක්‍යයන් ටික. මේ කාරණේ උන්න ගිහිල්ලා කණේ තිබ්බ විරූඩක කුමාරයයි. අන්න ඒක කනට වැටෙච්ච වෙලේ ඉඳන් දැන් අන්න ඒ කියපු ටික මතක තියාගෙන අර නිමිති සිහි කරනවා. අකුසලේ හිතනවා. මට මොම් මෙහෙම කිව්වා. හිටපම් මං රජ වෙනකම්. රජ වෙච්ච ගමන් පලි ගන්නවා. ඒකට ඒක තමයි හිත හිත හිටි. අන්තිමට රජ වුණා. රජ වෙච්ච ගමන්ම සේනාවක් අරගෙන ගියා ශාක්‍ය විනාශ කරන්න. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ බේරගත්තා. දෙවනි වතාවේ ආයමත් සේනාවක් අරගෙන ගියා විනාශ කරන්න. එදත් බුදුරජාණන් වහන්සේ ඉද්ධි ප්‍රාතිහාරයක් පාලා අර කරත්ත 500ම ගල් තලාවක ඉරෙන්න අදිෂ්ඨාන කරලා ඒ විදිහට බේරගත්තා. ඒ වුණාට ආය අර අකුසලයේ සිහි කරන කණින් අහපු දේ මට මෙහෙම කරා. එතකොට ආයමත් අර හිතන්න හිතන්න අකුසල නිමිත්ත ආයමත් අර වෛරය මතුවලා එනවා. තුන්වෙනි පාර සේනා සංවිධානය කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි පාර නිහඬ වුණා. මුළු ශාක්‍ය ජනපදයේම වටලලා ඒ සියලු දෙනාම මැරුවා. ඒකට බලන්න ඒ තරම් විනාශයකට පෙළඹුණේ අර කණෙන් අහපු ශබ්දය තුල තිබ්බ අකුසල නිමිත්ත මතක තියාගෙන ඒක නැවත නැවත සිහි කර කර අකුසල් උපද්දවපු නිසා බුදුරජාණන් වහන්සේ දා අර ධර්මයේ ශ්‍රවණය කරපු අර උරුය කාශ්‍යපාදී ඒ 1000ක පිරිස අමතර බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කණින් ශබ්දයක් අහලා අකුසල නිමිත්තක් හෝ ඒකේ කොටසක් හෝ මතක තියාගෙන ඒක සිහි කර කර අකුසල් උපද්දවනවට වඩා හොඳයි කියනවා ගිනිගෙන දිලිසෙන යකඩ උලක් අරගෙන කනට යනගන්න එක. එක්ක කන ඇහෙන්නේ නැති වෙයි. එහෙමත් නැත්නම් මැරෙන්නම පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හේතුවෙන් නිරේ උපදින්නේ නැහැ කියන. තිරිසන් ලෝක කියන්නේ නැtei කියන. ඒ නිසා කියන වහන්සේ තථාගතයන් වහන්සේ මෙවැනි ධර්ම පරයයක් දේශනා කරන්නේ. ඔන්න දෙවෙනි එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒ ගඳ සුවඳ තුල තියෙන අකුසල සහගත නිමිති සිහි කර කර එක්ක ඒක නිමිත්තම හෝ කොටසක් හෝ සිහි කර කර කෙලෙස් උපද්දවනවට වැඩිය හොඳයි කියනවා ගිනිගෙන දිලිසෙන නියනක් අරගෙන නාසයේ රැහැලා දාගන්න එක. ඒකට ගිනිගෙන දිලිසෙන නියනකින් නාසයේ රහින්න කියනවා. නාය කපා ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නාසයට දැනෙච්ච ගඳ සුවඳ තුල තියෙන අකුසල සහගත නිමිති තියෙනවා. ඒවා හිත හිත කෙලෙස් උපද්දවනවට වැඩිය හොඳයි කියනවා. නාසයේ රැහැලා දාගන්නේ. මොකද ඒ හේතුවෙන් යා නිරේ උපදින්නේ නැහැ කියන නමුත් අර අකුසල සහගත නිමිති හිත හිත ඒ නාසයට දැනෙච්ච ගඳ සුවඳ මුල් කරගෙනම නොමග ගිහිල්ලා ඒ අකුසල් සහගත නිමිති හිත හිත ඉඳලා මරණයටපත් වුනොත් රාග දේශ බලවත් වෙලා මැරුණොත් ඒකාන්තයෙන් එක්ක නිරේ එක්ක ත්‍රිසන් ලෝකිකේ. මේ බුදුරජාණන් වහන්සේ නාසය ගැන තේ විදිහට දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දිවට දැනෙන රස තියෙනවා. මේ රසය මුල් කරගෙන කෙනෙක් දිවට දැනෙච්ච රසයක් තුල තියෙන අකුසල සහගත නිමිත්ත මතක තියාගන්න. එක්කෝ එකේ කොටසක් හෝ මතකයි. මේ මතක තියාගෙන මේක සිහි කරනවා සිහි කර කර සිහි කර කර කෙලෙස් උපද්දවන. ඊට වැඩිය හොඳයි කියනවා දිව කපා ගන්න එක. රත් වෙච්ච ගිනිගෙන දිලිසෙන කතුරකින්. දිව කපා ගන්න කියනවා ඊට වැඩිය සනීපයි බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ දැන් අකුසල සහගත නිමිති හිත හිත දිවට දැනෙච්ච රසයන් අනුව රාග දේශ මොහ බලවත් වෙන ආකාරයට අකුසල සහගත නිමිති හිතනවා නම් එක්ක ඒවැ කොටස් සිහි කරනවා නම් ඒ වගේ වෙලාවක හදිස්සිය මැරුණොත් ඒ කාන්තින්ම එක්ක ගති දෙකයි කියනවා තියෙන්නේ. එක්ක නිරය එක්ක තිරිසන ලෝක. නම දිව කපාගත්තා කියලා එහෙම වෙන්නේ නැහැ කියලා. රසය මුල් කරගෙන එහෙම විනාශ වෙන්න පුළුවන්. පුළුවන් ඔය හැම එකක් තුළම අපි නොසිතන විදිහේ විනාශ වලටපත් වෙනවා. මම ලංකාවේ පහුගිය කාලෙක මට මතකයි දැන් අවුරුදු ගානකට කලින් පත්තරයක තිබ්බා පවුලක දරුවෝ දෙන්නත් මරලා ඒ ගෑණියවත් මරලා මිනිස්සෙක්. ඒ මොකද බීලාව ආපු වෙලාවේ උයලා තිබ්බේ වේ ගල් කැට වගේක් තිබුණා. දැන් කනකොට ගල් හැපුණා. දැන් හැපිච්ච ගම ගන්න රසය. බීලාවිල්ල දැන් දැන් කන කනකොට අන්න හැපුණා ගල් කැට. දැන් අන්න දැන් රණ්ඩු අල්ලන්න පටන් ගත්ත කායකද. උයපු කෙනා එක මේක හරියට ගලන්න බැයිද? දැන් කෑම එකේ ගල් තිබිලා ඒ ගිය රණ්ඩුව දුර දිග ගියා අන්තිමට ගෑනු කෙනාවත් මරලා ළමයි දෙන්නත් මරලා මිනිස්සු බෙල්ල වල දාගෙන. එතකොට ඒ තරමට විනාශයකට ගියයි දිවට දැනෙච්ච රසය මුල් කරගෙන අන්න අකුසල සහගත නිමිත්තක් මුල් කරගෙන අයෝනිසෝ මානසිකාරය යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට වැඩිය හොඳයි කියන දිව කපා ගන්න එක. ඒ හේතුවෙන් නිරේ තිරිසන් ලෝකේ උපදින්නේ නැtei කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කයට දැනෙන පහස තියෙනවා. මේ ශරීරයට දැනෙන පහස තුල කෙලෙස් සහිත නිමිති හෝ ඒවැයි කොටස් හෝ විඳලා දැන් කයට දැනෙච්ච පහසක් තුල කෙලෙස් සහිත නිමිත්තක් හෝ කොටසක් හෝ මතක තියාගෙන ඒ පහස ගැනම ආයෙමත් හිත හිත කෙලෙස් උපද්දවන. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට කෙලෙස්ම හිත හිත මේ පහස මුල් කරගෙන රාග දේශ මෝහ බලවත් වෙන ආකාරයට කෙනෙක් කල්පනා කරනවා. ඒ වෙලාවක කෙලෙස් බලවත් වෙලා යා මැරුණොත් ඒ කාන්තීම ගති දෙකයි කියන එකක් නිරය එකක් තිරිසන් ලෝකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔయిత වැඩිය හොඳයි කියනවා. තියුණු සතක් කියන්නේ පිහියක් වගේ එකක් අරන් ගිනිගෙන දිවිසෙන තියුණු පිහියක් අරන් මේ ශරීරේ රැහැලා දාන්න කියනවා. හැම රැහැලා දාන්න කියනවා. ඊට වඩා සනීපයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මනස ගැනත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මනස ගැන කොහොමද ඔබ හිතන්නේ? දැන් ඇහැ අපට පේනවා. ඇහැට යකඩ උලකින් අනින්නේ කියනවා. අකුසලයක් හිතනවා. ඇහැට පේන රූපය තුල නිමිත්තක් හෝ කොටසක් අකුසල ගන්නවට වැඩිය හොඳයි කියනවා. ඇහැට යකඩ උලකින් එනගන්නේ. කනත් අපට පේන ඉන්ද්‍රියක්. ඒකට කනට ඇහෙන ශබ්දය තුල අකුසලයක් සිහි කරනවට වඩා කන දැනගන්නේ හොඳයි කියලා. නාසයේ පේන්න තියෙන ඉන්ද්‍රිය. තුන නාසයට දැනෙන ගඳ සුවඳ සිහි කරනවට වැඩිය හොඳයි කියනවා. අකුසල සහගත දේවල් හිත හිත කෙලෙස් උපද්දවනවට වඩා හොඳයි කියන නාසය රැහැලා දාන්න කියනවා. දිව කපන්න කියනවා. ශරීරේ රහින්න කියනවා. එතකොට මනසට බලන්න මොකද කරන්නේ? නැහැ හිතලා කියන්නේ. මනස ගැන තියෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සිහි ඒ කියන්නේ නැකිටලා අවදියෙන් ඉන්න වෙලාවේ කෙනෙක් අකුසල සහගත නිමිති හිත හිත ඉන්නවා. ඊට වඩා හොඳයි කියලා නිදාගන්න කියනවා. නිින්ද ගැන බුදුරජාණන් වහන්සේ වදාලා කරුණු තුනක් වෙනනවා. නිින්ද කියන්නේ ජීවිතේ වඳ බව කියන නින්ද කියලා කියන්නේ ඵල රහිත බව කියනවා. නින්ද කියන්නේ මුලාවයි කියන්නේ. ওই අර්ථ තුන බුදුරජාණන් වහන්සේ නින්ද ගැන පෙන්නලා දෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් මේකට මම තව දේශනාවක් කරන් පෙන්නලා දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් උන්නාබ කියලා බ්‍රාහ්මණයෙක් අහනවා ස්වාමීනි ඇස කන නාසය දිව ශරීරය කියන එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා. මම ඉතින් මේක මම හිතන්නේ මතක් කරගන්න. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි මනස. එතකොට ඇහැ මනස පිළිසරණ කරගෙන තියෙන්නේ. කන මනස පිළිසරණ කරගෙන තියෙනවා. ඒ නිසානේ ඇහෙන් දැකපු දේවල් අපිට මනසේ තියෙනවා. අවුරුදු ගානකට පස්සේ හරි අපි සිහි කරනවා. කනෙන් අහපු දේවල් මනසේ තියෙනවා. නාසයට දැනෙච්ච දේවල් මනසේ තියෙනවා. එතකොට මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයේ ගත්ත අර මේ පංචේන්ද්‍රයන්ගෙන් ගත්ත අරමුණු ඔක්කොම අනුභව කරලා තියාගෙන ඉන්නේ කොහෙද? මනසය අවදියෙන් ඉන්නකොට අපි මොකද කරන්නේ නැකිලා ඉන්නකොට අපි කරන්නේ මේවා හිතනවා එහෙන් දැකපු දේවල් වලට අනුව කෙලෙස් ඇති වෙන ඒවා හිත හිත ඉන්නේ කනෙන් අහපු ඒවාට අනුව කෙලෙස් ඇති වෙන ඒවා හිත හිත ඉන්නේ නාසයට දැනෙච්ච දේවල් තුල තියෙන කෙලෙස් සහිත දේවල් ගැන අපේක්ෂාවෙන් හිතනවා දිවට දැනෙච්ච දේවල් කයට දැනෙන මේවා තමයි මනසින් හිතන වෙන දේවල් නෑ මනසට වෙන අරමුණු වෙන්න විදියක් නෑ ඇහැ කන නාසය දිව ශරීරය ඔස්සේ ගන්න දේවල් තුලින් තමයි මනසේ නිර්මාණය කර කර හිතයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට දැන් ඇහැරගෙන දැන් සමහරු ඉන්නවනේ බස් වල යනකොට තනියෙන් hina වියන අය දැකලා නැද්ද? තනියෙන් බණින අය දැකලා නැද්ද? ආක බලාගෙන බණින ඔය හිටපන් මුට්ට කරන්නම් කිකි දත් මිටි කන අය ඉන්න. කෙනාර යම් යම් සිදුවීම් සිහි කර කර සිහි කර කර මනසින් අකුසල් උපද්දවර ඇහැරගෙන ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ඊට වැඩිය හොඳයි කියලා නිදාගන්න කියලා. දැන් උන් හොඳ ක්‍රමයක් නිතියයි. නින්ද කියන්නේ කරුණ තුනක් වෙන්න බුදුරජාණන් වහන්සේ. නින්ද කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියනවා. මුලාවයි කියන වඳ බවයි කියන. ඒ ඒ කියන්නේ ඒකට හේතුව තමයි දැන් අපි නින්දෙන් දකින දේවල් තුල කර්ම රැස් වෙන්නේ නැහැ. ඇහැරගෙන ඉන්නකොට යමක් හිතනවා නම් ඒ චේතනාව බලවත් අකුසලයක්. ඕක කුසලයක් බවට පත් වෙනවා. අකුසල සහගත දෙයක් හිතුවොත් ඒක අකුසල කර්මයක්. කුසල සහගත දෙයක් හිතනවනම් කුසල කර්මයක්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන චේතනා භික්ඛවේ කම්මං වදයි මහණෙනි කර්මයේ චේතනාව. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. අනු මනසක් තියෙන. චේතනා පහල කරලා මනසෙන් හිතනවා. චේතනා පහල කරලා වචන කතා කරනවා. චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා. එතකොට කය වචනය මනස මේ තුනේම චේතනාවේ ක්‍රියාකාරීත්වයක් තියෙන. එතකොට ඇහැරගෙන අකුසල හිතනවා කියන්නේ ඒ තුන කර්ම රැස් වෙනවා. නිදාගෙන ඉන්නකොට සිහිනෙන් දකින්න දේවල් තුල කර්ම රැස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්න කර්මයේ වදයි කියන. දැන් නිදාගෙන ඉන්නකොට හීනෙන් ගහ ගන්නවා. හීනෙන් මිනී මරනවා. හීනෙන් රණ්ඩු වෙනවා, බනිනවා. හීනෙන් නොයේ සමාජ ජහ ජරා වැඩ ඔක්කොම කරනවා. සැබෑ ජීවිතේ කරන්න බැරි දේවල් සිහිනේ සිද්ධ වෙනවා. එතකොට එයා හොරෙක්, මිනී මරුවෙක්, බේබද්දෙක්, බොරුකාරයෙක් එහෙම වෙනවද? නෑ. ඒ කර්මය වඳයි කියනවා. එතකොට ඒක විපාක පිණිස රැස් වෙන්නේ නැහැ. මම ඒ කාලේ සිදුවීමක් කියන බුදුරජාණන් වහන්සේ කාලේ දෙයක්. බොහොම ශ්‍රද්ධාවෙන් දැන් විවාහ වෙලා හිටපු කෙනෙක් විවාහ ජීවිතයක් ගත කරලා ඉතින් දැන් මේ තරුණය බොහොම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා ඉතින් හොඳට සීල ගුණ දහම් රැකගෙන ඉන්න අතරේ දවසක් නිින්දට ගිය වෙලාවේ මෙන්නෙන් Tamanට එකපාරට හීනකින් දැක්කා Taman ගේ ජීවිතය තුල ගත කරනකොට ඒ Tamanගේ බිරිඳත් එක්ක ජීවත් වෙච්ච ස්වරූපේ සිදුවීමක් රෑ ඉන්නෙන් දැක්කා. තමන්ගේ භ්‍රමචර්යාව විනාශ වෙන ආකාරයේ දෙයක් කියන්නේ හීනෙන් සිහිනකින් දැක්ක. දැන් උදේ එකපාරට බය වෙලා හැරුණ. හැරිච්ච ගම හිතුණා අප්පා ඉවරයි තමයි මම. දැන් මගේ සීලය විනාශ වුණා. දැන් සිහිනෙන් මට ලොකු අකුසලයක් වුණා නේද කියලා මෙයා හිතුවා. හිතලා දැන් සිවුරු අරින්න යනවා. පස්සේ යනකොට එක වික්ෂුවක් කීව හා හා සිවුරු අරින්න එපා ගිහි ජීවිතේට යන්න එපා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔක විසඳගෙන ඉන්න. ඊට පස්සේ දැන් මේ වික්ෂුව ගියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් විනාශ වුණා කියලා. මේක විනය පිටකේ තියෙන බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද කියලා. කියන්නේ කියන ඒ ක්‍රමේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ Brahmacharya විනාශ වුණා කියලා. මම මේ විදිහට කාම සීවණී කරනවා දැක්කයි කිව්වා. ඒ විදිහටම සිද්ධ වුණායි කියලා. බුදුරජාණන් වහන්සේ කිය සිහිනෙන්ද හැබැයින්ද කියලා. සිහිනෙන් කියලා බුදුරජාණන් වහන්සේ කිසිම ආපත්‍යක් නැහැ කියලා. කිසි ධර්මී දියුණු කරගෙන යන්නේ. සිහිනෙන් දකින දේ තුල අකුසල හෝ කුසල රැස් වෙන්නේ නැහැ. කර්මයේ වඳයි. බුදුරජාණන් වහන්සේ වෙන හොඳ සිහිනුවණින් සතර සතිපට්ඨානෙ හිත පිහිටවාගෙන නිදාගන්නේ. ඒකට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේක පෙන්නලා දෙනවා අකුසල් හිත හිත ඉන්නවට වැඩිය හොඳයි කියලා නිදාගන්න කියලා. දැන් අකුසල් හිත හිත හැරගෙන හිටියොත් වෙන්නේ කර්ම රැස් වෙන අකුසල් කර්ම රැස් වෙනවා. ඊට වැඩිය හොඳයි කියලා නිදාගන්න කියලා. දැන් නිදාගන්න අයට මොකක් හරි හේතුවක් තියෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. සූත්‍ර කියලාම කියන්න පුළුවන් අන්න ආදිත්‍ය පුරියාය සූත්‍ර කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට නිදාගන්න කියලා. මේ විදිහට ආයතන 6 ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ දැන් මේ දේශනාව කරා කියලා කෙනෙක් ඇහැ විනාශ කරගන්නවද? ඇහැට අර ගන්නවද? අන්න බුදුරජාණන් වහන්සේ දිව කපා ගන්න කියලා දිව කපා ගන්න යනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව කරද්දී මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරද්දී ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන ක්‍රමයක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේව සරණ ගියේ ශ්‍රාවකයා හිතනවා මේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආර්ය ශ්‍රාවකයා කොහොමද කල්පනා කරන්නේ? ආර්ය ශ්‍රාවකයා හිතනවා තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනාවක් කරා. ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇහැට එනගන්න එක හොඳයි. ඇහෙන් අකුසල සහගත රූපයක් බලලා ඒකේ නිමිති මතක තියාගන්නවට වැඩිය. මෙයා කල්පනා කරන්නේ මම මගේ ඇහැට ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් එනගන්නේ නැහැ. මම නිමිත්තක් හෝ කොටසක් හෝ අකුසල සහගත දේවල් මතක තියාගන්නේ නැති වෙන විදිහට මම මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසට පෙනෙන රූප අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසේ හටගන්න විඥානය අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසේ හටගන්න ස්පර්ශය අනිත්‍යයි කියලා සිහි කරනවා. ඇසේ හටගන්න ස්පර්ශයෙන් යම් සැපක් හෝ දුකක් හෝ දුක් සැප රහිත විඳීමක් ඇති වෙනවා නම් ඒ විඳීමත් මම අනිත්‍ය වශයෙන්ම සිහි කරලා ඒ වේදනාව යථාර්ථය අවබෝධ කරනවා කියලා අන්න ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ මෙවැනි දේශනාවක් බුදුරජාණන් වහන්සේ කරපුවාම ආර්ය ශ්‍රාවකෙක් කරන්නේ ඇස මුල් කරගෙන විදර්ශනා වඩන්න පුරුදු වෙනවා එයා නිතර සිහි කරනවා මේ ඇස අනිත්‍යයි ඇසට පෙනෙන රූපය අනිත්‍යයි ඇසේ හටගන්න විඥානයත් අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය කරුණු තුනේම එකතුව ස්පර්ශය. ඇසයි, රූපයයි, විඥානයයි එකතු. එහෙනම් මේ ස්පර්ශයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ ස්පර්ශයෙන් ඇස තුළ ඇති වෙන සැප දුක් උපේක්ෂා විඳීම හැට පෙන රූපය තුළ යම් සැපසහගත ස්වභාවයක් තිබුණා සැප විඳීමක් ඇති වෙනවා. කෙලෙස් ඇති වෙන ස්වභාවයක් තිබුණා කෙලෙස් ඇති වෙනවා. දුක් ඇති වෙන ස්වභාවයක් තිබ්බනම් ඒ රූපේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසී මතුවලා එනවා. දුක ඇති වෙනවා. ඊළඟට දුක් සැප රහිත විඳින් ඇති වෙනවා. ඒ නිසා ඒ විඳීමත් අනිත්‍යයි. මොකද අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්න විඳීමත් අනිත්‍යයි. එයා මොකද කරන්නේ මේ නිමිත්ත සිහි කරන්නේ නැහැ. මේ නිමිත්ත මේ වෙලාවෙම විදර්ශනා කරලා ඉතින් අතහරිනවා. ඒක තමයි කරන්නේ. එතකොට ආර්ය මෙතන තියෙන්නේ මේකම තමයි තියෙන්නේ සතිපට්ඨානේ සම්පජාන විදර්ශනා භාවනාව කියලා තියෙනවා. සම්පජාන විදර්ශනාවේ තියෙන්නේ මේකමයි. ඒ ඒ වෙලාවේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයට එන අරමුණු ඒ ඒ මොහොතේම විදර්ශනා කරලා අතහරින. ඒකෙන් නිමිති කොටස් අකුසල සහගත දේවල් හිත ඇතුළට යන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට අන්න කරන්න ඕනේ මොකද්ද මේ ඇස අනිත්‍යයි කන ඇසට පේන රූප අනිත්‍යයි ඇසේ හටගන්න විඥානය අනිත්‍යයි ඇසේ ස්පර්ශය අනිත්‍යයි ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනාවන් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සිහි කරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආර්ය ශ්‍රාවකයන් මේ විදිහට හිතන තථාගතයන් වහන්සේ දේශනා කරා ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් කනට ඇනගන්න එක හොඳයි. කණෙන් අහන ශබ්දයේ තුල තියෙන අකුසල සහගත නිමිත්තක් හෝ කොටසක් හෝ මතක තියාගෙන කෙලෙස් උපද්දවනවට වැඩියි. ධාර්ය ශ්‍රාවකය කල්පනා කරනෝ නැහැ. මම මගේ කන විනාශ කරගන්නේ මම මේ නිමිත්ත හෝ අකුසල සාගත නිමිත්ත හෝ කොටස හිතේ පිහිටව ගන්නේ නැතුව විදර්ශනා කරලා ඒක අතහරිනවා මම අවබෝධයෙන් ඒ shabdය ගැන අවබෝධ යථාර්ථය අවබෝධ කරගන්න. එයා මොකද කරන්නේ? මේ කන අනිත්‍යයි කියලා සිහි කරනවා. කනට ඇහෙන shabdය අනිත්‍යයි කියලා සිහි කරනවා. කනේ හටගන්න විඥානය අනිත්‍යයි කියලා සිහි කරනවා. කනයි shabdය විඥානය එකතු වීම කනේ ස්පර්ශී අනිත්‍යයි කියලා සිහි කරනවා කනේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච සැප දුක් උපේක්ෂා විඳී අනිත්‍යයි කියලා සිහි කරනවා. එතකොට අනිත්‍ය වශයෙන් බලන්න බලන්න අන්න ඒ නිමිත්ත හෝ කොටස හිතේ පිහිටන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදිහටම ආර්ය ශ්‍රාවක කල්පනා කරන තථාගතයන් වහන්සේ දේශනා කරා නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒ ගඳ සුවඳ තුල තියෙන අකුසල සහගත නිමිති හෝ කොටස් මතක තියාගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලිසෙන යකඩ නියනකින් නාසය රහින්න කියලා. එයා කල්පනා කරනවා නෑ මම මගේ නාසය රැහැගන්නේ මම මේ නිමිත්ත හෝ කොටස විදර්ශනා කරලා අතහරිනවා. මම හිතේ පිහිටෝගෙන අකුසල් හිතන්නේ නෑ. එයා මොකද කරන්නේ මේ නාසය අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. නාසයේ හටගන්න විඥානේ ගහන විඥානේ අනිත්‍යයි. නාසී ස්පර්ශය අනිත්‍යයි නාසී ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න. හොඳට නුවණින් විමසීම සහ අනිත්‍ය වශයෙන් බලනවා. ඒ විදිහට මෙයා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරා ගිනිගෙන දිලිසෙන යකඩ කතුරකින් දිව කපා ගන්න එක හොඳයි. දිවට දැනෙන රසයන් තුල තියෙන අකුසල සහගත නිමිත්තක් හෝ කොටසක් මතක තියාගෙන කෙලෙස් උපද්දවනට වැඩියි. එයා කල්පනා කරනවා නෑ මම මගේ දිව කපා ගන්නෙ නෑ මම මේ දිවේ යථා ස්වභාවය විදර්ශනා නුවණින් අවබෝධ කරගන්නවා. එයා මොකද කරන්නේ මේ දිව අනිත්‍යයි කියලා සිහි කරනවා. දිවේ හටගන්න රසය අනිත්‍යයි. දිවේ හටගන්න විඥානය අනිත්‍යයි. මේ කරුණු තුනේ එකතුව ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විදීම අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන්ම සිහි කරලා ඒ දිවත් දිව මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් හොඳට යථාර්ථයෙන් වටහා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයන් මේ විදිහට සිහි කරන තථාගතයන් වහන්සේ දේශනා කරා මේ ශරීරයට පහසක් දැනිලා ඒ පහස ගැන අකුසල සහගත නිමිති හිත හිත අකුසල් උපද්දවනවට වැඩිය හොඳයි මේ කය ගිනිගෙන දිලිසෙන යකඩ සැතකින් පීයකින් රැහැලා දාන්න කියලා. එයා කල්පනා කරන නෑ මං ශරීරය රැහැලා දාන්නේ මම ශරීරයේ යථා ස්වභාවය විදර්ශනා නුවණින් මම අවබෝධ කරගන්නවා. එයා මොකද කරන්නේ මේ ශරීරය අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් බලනවා. කයට දැනෙන පහසත් අනිත්‍යයි කියලා පහස අනිත්‍ය වශයෙන් සිහි කරනවා. කයේ හටගන්න විඥානේ කාය විඥානේ අනිත්‍යයි කියලා සිහි කරනවා. මේ කයයි පහසයි විඥානයයි තුනේ එකතුවට කියන කයේ ස්පර්ශය. ඒ ස්පර්ශයත් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඊළඟට කය ස්පර්ශයෙන් ඇතිවෙච්ච සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සිහි කරනවා. අනිත්‍ය වශයෙන් සිහි කරන්න සිහි කරන්න ඒ පහස තුල තියෙන නිමිති සටහන් හිතේ පිහිටන්නේ නැහැ. ඊළඟට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් හිත හිත ඉන්නවට වැඩිය හොඳයි නිදාගන්න කියලා. එයා කල්පනා කරනවා නෑ මම නිදියන්නේ නෑ. මම අවදියෙන් ඉඳගෙන හොඳට සිහිය පිහිටවලා මේ මනස අනිත්‍යයි කියලා සිහි කරනවා. මනසේ හටගන්න අරමුණු අනිත්‍ය වශයෙන් සිහි කරනවා. මනසේ හටගන්න විඥානය අනිත්‍ය වශයෙන් සිහි කරනවා. එතන මනසයි අරමුණුයි විඥානයයි තුනීම එකතුව මනසේ ස්පර්ශي අනිත්‍යයි කියලා සිහි කරනවා. මනසේ ස්පර්ශයෙන් ඇතිවන සැප දුක උපේක්ෂාවෙන්දී අනිත්‍යයි කියලා සිහි කරනවා. ආර්ය ශ්‍රාවකයා මේ මනස අනිත්‍ය වශයෙන් මනෝ විඥානය මනසේ ඇති වෙන ස්පර්ශය අරමුණු මේ ඔක්කොම සැප දුක් උපේක්ෂාවෙන්දී මනසත් මනසේ හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන්ම සිහි කරනවා. එතකොට දැන් මේ කියන්නේ මොකක්ද? ආයතන 6 තුල විදර්ශනා වඩන්න කියනවා. එතකොට ආයතන විදර්ශනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට කෙනෙක් මේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, මනස අනිත්‍යයි. ඊළඟට ඇහි හටගන්න ඇසට පේන රූප අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණ අනිත්‍යයි. ඊළඟට ඇහි හටගන්න විඥානය අනිත්‍යයි, කනේ හටගන්න විඥානය අනිත්‍යයි, නාසයේ හටගන්න විඥානය අනිත්‍යයි, දිවේ හටගන්න විඥානය අනිත්‍යයි, ශරීරයේ හටගන්න විඥානය අනිත්‍යයි, මනසේ හටගන්න විඥානය අනිත්‍යයි. ඊළඟට ওই ආයතන හය තුලම ඇති වෙන ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් ඇති වෙන සැප දුක් උපේක්ෂා විඳීම අනිත්‍යයි කියලා මේ ආයතන හයත් ඒ තුල හටගන්න පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියත් හොඳට නුවණින් විමසලා අනිත්‍ය වශයෙන්ම සිහි කරන්න සිහි කරන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒවම් පස්සම් භික්කවේ සුත්වා ආර්ය ශාවකෝ මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහටම අනිත්‍ය වශයෙන් බලනකොට චක්කුස්මින්පි නිබ්බින්දති ඇහැ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා රූපේ සුපිනිබ්බින්දති ඇහැට පේන රූපය ගැන අවබෝධයෙන් කලකිරෙනවා චක්කු විඤ්ඤාණම් පිනිබ්බින්දති ඇහි හටගන්න විඤ්ඤාණය ගැන අවබෝධයෙන් කලකිරෙනවා චක්කු සම්පස්ස චක්කු සම්පස්සේපි ඇහි ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම් කෙරෙහි කලකිරීම. එතකොට මේ විදිහට අවබෝධයෙන් කලකිරෙනකොට ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ශරීරයේ මනස කියන ආයතන හයත් ඒවේ හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍යයි කියන කාරණේ වැටහෙනකොට ඒ ආයතන හය කෙරෙහි අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇති ඒ කලකිරීම තුළ නිබ්බින්දං විරජ්‍යති අවබෝධයෙන් කලකිරෙනකොට විරාගය ඇති වෙනවා. ඒ ආයතනයන් කිරියම් ඇල්මක් තිබ්බන ඒ ඇල්ම නැති වෙනවා. විරාගා විමුච්ඡති. ඒ ආයතනයන්ට නොඇලෙනකොට ඒ ආයතනයන්ගෙන් හිත මිදෙනවා. ඇහැට නොඇලෙනකොට ඇහැ අනිත්‍ය වශයෙන් දකිනකොට ඇහැ කෙරෙහි නොඇල්ම ඇති වෙනකොට ඇහෙන් හිත මිදෙනවා නිදහස් වෙනවා. රූපයෙන් හිත මිදෙනවා විඥාණයෙන් හිත මිදෙනවා. එතකොට මේ විදිහට ආයතන හයෙන්ම හිත මිදෙනවා. මිදුණට පස්සේ නිබ්බින්ද විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්ත පිඥානං හෝති නිදහස් වුණාට පස්සේ මගේ සිත මගේ විඥානය මේ ඇහෙන් නිදහස් වුණා කනෙන් නිදහස් වුණා නාසයෙන් මිදුණා ශරීරයෙන් මිදුණා දිව කය මේවෙන් මිදුණා පංච උපාදානස්කන්ධයෙන් මගේ හිත මිදුණා කියන අවබෝධය ඇති වෙනවා විමුක්ත මිති ඥානං කියන්නේ අවබෝධි විමුක්ත කියන්නේ විමුක්තියටපත් උනා කෙලෙසුන්ගෙන් හිත මිදුණා කියන අවබෝධය ආයතන හය කෙරෙහි තියෙන තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අනවබෝධේ නිදහස් වෙලා අනිත්‍ය වශයෙන් දකි සිහි කරන්න සිහි කරන්න විද්‍යාව පහළ වෙනවා. ඒතර විද්‍යාව පහළ වෙනවා කියන්නේ ඒ කෙරෙහි තියෙන තණ්හාව ප්‍රහාණය වෙන. ඒතර ආයතන හයත් ආයතන හය මුල් කරගෙන තියෙන පංච උපාදානස්කන්ධයත් කෙරෙහි අවිද්‍යාව නැති වෙනකොට අනිත්‍ය වශයෙන් සිහි කරන්න සිහි කරන්න අවබෝධයෙන් කලකිරিলা ඒකෙන් හිත මිදෙන මිදුනට පස්සේ විමුක්ත මිති ඥානං හොති මිදිච්ච බව දැනගෙන ඥානය ඇතින මොකද්ද මේ විමුක්ත මිති ඥානං කියන්නේ ආසවක් ඥානය ඒවැයි මිදිච්ච බවට ඇති වෙන ඥානය ආසවක් ඇති වුණාට පස්සේ අන්න යාට රහතන් වහන්සේලා දක්වන උදාන ඵල කරනවා කීනං ජාති ඉපදීම ෂේ වෙලා ගියා උසිතම් බ්‍රහ්මචර්ය නිවන් මඟ අවසන් කරා. කතං කර්මියං කළ යුතු සියල්ල කරලා අවසන් වුණා. නාපරං ඉත්තත්තායත පජානාති. තවත් නිවන් අවබෝධය පිණිස මට කරන්න දෙයක් නෑ. මගේ හිත මේ සියලුම කෙලෙසුන්ගෙන් ආයතන හයෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදුණා කියන අවබෝධය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අයංකෝ භික්කවේ ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝති. මහණෙනි නිසා මේ ධර්ම කොටස ආදිත්ත පරියාය නම් වූ ධර්මයේ හැටියට මතක තියාගන්න කියලා. ගිනිගෙන දිලිසෙන යකඩ හුලක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැටියට මතක තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ දේශනාව අවසන් වෙනකොට මේ දේශනාව හොඳ අවධානයෙන් ශ්‍රවණය කරගෙන දා බුදුරජාණන් වහන්සේ මේ කොටසින් කොටස විස්තර කර කර දේශනා කරන්න ඇති මේකේ තියෙන කොටස් අනික් දවසෙන් බලන ආකාරය. එතකොට මේවා පෙන්වද්දී මේ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට එතකොට ධර්මයේ ගැන හොඳ අවබෝධයකින් ඒ කියන්නේ ධර්මයේ අවබෝධ කරගන්න අදහසෙන් මම එදා දේශනාවේදී පෙන්වලා දුන්න බණ අහන්න ඕන විදියට හොඳ අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් හොඳ අවධානයෙන් ධර්මය ඇසීමේ ආසාවෙන් කන් යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවගෙන ඒ අර්ථ නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදීමින් ධර්මයේ ශ්‍රවණය කරද්දී බොජ්ජංග සංයුක්ත තියෙන බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අවධානයක් ධර්මයේ කෙරෙහි යොමු කරලා තියෙද්දි හිත බාහිරට විසිරෙන්නේ නැහැ. නීවරණවලට හිත යන්නේ නීවරණ යටපත් වෙලා සත්ත්ව බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. ඒකට මේ ධර්ම දේශනාව තුළම හිත පිහිටන. ඒක තමයි සති සම්පුච්ඡං. ඒ කියන ධර්මයේම නුවණින් විමසනවා. හොඳට ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයේ දෙනවා. ඒක ධම්මවිචේ සම්පුච්ඡංගේ. මේ විදිහට බොජ්ජංග ධර්ම පරිපූර්ණත්වයටපත් වෙලා දේශනාව අවසන් වෙනකොට අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ විදිහට ඉලක්කයට බුදුරජාණන් වහන්සේට පමණයි ධර්ම දේශනා කරන්න පුළුවන්කම තියෙන කෙනෙක්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරයට හරියට ඉන්ද්‍රිය ධර්ම බලලා බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. වෙන කාටවත් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊයගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරය බලලා ඉලක්කෙට කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරයටම හරියටම ධර්මයේ දේශනා කරනවා. එතකොට එදා මේ දේශනා හොඳට ශ්‍රවණය කරපු අර 1000ක් භික්ෂූන් වහන්සේලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ අයගේ ගෝලිය හැටියට හිටපු 1000ක් දෙනා මේ දේශනාව අවසන් වෙද්දී උතුම් අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා ඊටාම වැදගත් දේශනාවක් මේකේ සාරාංශය මතක තියාගන්න. මතකයි නේද මේක? මේ දේශනාවේ නම මොකද්ද? ආදිත්ත පරියාය සූත්‍රය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණාවල මේකේ අර්ථය තමයි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසල් ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස මේවා ගැන හිත හිත මනසින් ගොඩනගන අරමුණු. ඒකට මේවා තුල තියෙනවා රාග, දේශ, මොහ, අවිස්සන જાතිය, අකුසල සහගත නිමිති. එක්කෝ ඒවැ කොටස් හෝ ඒ නිමිත්තම හෝ මතක තියාගෙන අවිද්‍යාසහගත කෙනා අයෝනිසෝ මානසිකාරයේ දෙනවා. ඒ කියන්නේ කෙලෙස් තව තවත් උත්සන්න වෙන විදිහට ඒ තුල කෙලෙස් සහගතවම කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට කෙලෙස් සහිතව හිත හිත ඉඳිද්දි මැරුණොත් රාග දේශ මොහ බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් ගති දෙකයි. එක්ක නිලය එක්ක තිරිසන් ලෝකය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම මැරෙනවට වැඩිය හොඳයි නිරේ තිරිසන් ලෝකෙ උපදිනවට වැඩිය හොඳයි. ගිනිගෙන දිලිසෙන යකඩ හුලකින් ඇහැට යනගන්න කියන එක කනට යනගන්න කියන. නාසයේ නියනකේ රැහැලා දාන්න කියන දිව කපා ගන්න කියන කය රහින්න කියන එක්ක නිදා ගන්න කියන අකුසල හිතනවට වැඩියි. ඒ මුල් කරගෙන එක්ක ඇහැ කන නාසය විනාශ වෙනවට වඩා අපාය යන්නේකින් යා බේරෙනවා කියන්නේ. මොකද ඇහැට එනගත්ත කියලා අපාය යන්නේ. තමන්ගේ කනට එනගත්ත කියලා අපාය යන්නේ. නිදාගත්ත කියලා අපාය යනවද? නැහැ. නමුත් අකුසල හිත හිත ඉඳලා බැලුණොත් අපාය යනවා. බුදුරජාණන් වහන්සේ වදා තථාගතයන් වහන්සේ මෙහිම දේශනාවක් කරලා අර අකුසල නිමිති හිතීමේ අනතුරු භයානකකම දැඩිව පෙන්ලා දෙනකොට ආර්ය ශ්‍රාවකය මොකද කරන්නේ? ආර්ය ශ්‍රාවකය කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා. එයා මේ දේශනාව පටලගෙන තමන්ගේ ඇහැ කපා ඇහැට එන ගන්න, නිදා ගන්න, කනට එන ගන්න කල්පනා කරන්නේ එයා කල්පනා කරන බුදුරජාණන් වහන්සේ මේ වගේ ගැඹුරින් මේකේ භයානකක පෙන්ලා දුන්නේ අකුසන් සහගත නිමිති කොටස් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මුල් කරගෙන මේ අකුසල නිමිති හිතමින් ඒවැ කොටස් මතක තියාගෙන ඉඳීමේ අනුතරයි පෙන්වලා දුන්නු. ඒ නිසා මම මේ සියලු ඇස ඇසට පෙනෙන රූප, ඇසේ හටගන්න විඥානෙ, ස්පර්ශය, ඒ තුල ඇති වෙන සැප දුක උපේක්ෂාවෙන්දී මේ සියල්ල මුල් කරගෙන ආයතන හයත් ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය මේවේ යථාර්ථය මම අවබෝධ කරගන්නවා. අවබෝධ නොකිරීම නිසායි මේ අකුසල සාගත නිමිති යාට එන්නේ ආයව සිහි කරන්නේ. අවිද්‍යාව නිසායි අවිද්‍යාව ප්‍රහාණය වෙන විදිහට එයා ඇසගෙන අනිත්‍ය වශයෙන් සිහි කරනවා. ඇස යථාර්ථයේ නුවණින් විමසනවා. කනනාසී දිව ශරීරයේ මනස කියන ආයතන හයේම අනිත්‍ය වශයෙන් සිහි කරනවා. අනිත්‍ය වශයෙන් සිහි කරන සිහි කරන ඇහෙන් හිත මිදෙනවා. කන ගැන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයේම යථාර්ථය අවබෝධ වෙනකොට නිබ්බින්දති අවබෝධයෙන් කලකිරෙනවා කලකිරෙනකොට නිබ්බින්ද විරජ්‍යති විරාගය ඇති වෙන නොයල්ම ඇති වෙන විරාගා විමුච්ඡති ඒ නොයල්මත් එක්කම ආයතන හය කෙරෙහි තියෙන අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට ඒවෙන් හිත මිදෙනවා විමුක්තස්මි විමුක්තമിതി ඥානං හොති එතකොට Tamanට ආයතන හය කෙරෙහි අවිද්‍යාව නැති වෙලා තණ්හාව නිදහස් වෙච්ච ගමන් ඒ ආයතන හයත් ආයතන හය මුල් කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධයත් කෙරෙහි තියෙන සියලු තණ්හාවෙන් මිදිච්ච ගමන සියලු කෙලෙස් ප්‍රහාණය වෙච්ච ගමන්ම යාට ඒ අවබෝධය ඇති වෙනවා මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියන අවබෝධය ඇති වෙනවා විමුක්ත මිති ඥානං හොත බුදුරජාණන් වහන්සේ මේක තමයි පෙන්නලා දෙන්නේ ඉතින් ඒ නිසා මේ දේශනාවේ සාරාංශය ඔය කියපු කොටස හොඳට මතක තියාගන්න මතක තියාගෙන විදර්ශනා භාවනාව තමයි මේකේ තියෙන්නේ. ඇස කන් නාසය දිව ශරීරය මනස කියන ආයතන හයම අනිත්‍ය වශයෙන් බලන්නයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ නිසා ඊටාම වැදගත් දේශනාව 17ක් භික්ෂුන් වහන්සේලා උතුම් අරහත්ත්වයට පත්වෙච්ච දේශනාවක් තමයි අද අපි ශ්‍රවණය කරේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ දේශනාවේ තියෙන මේ කර්ම හොඳට නුවණින් විමසලා හිතේ පිහිටෝගෙන මේ ඇස කරන ආසේදී කය මනස ආදී ආයතනයන් අනිත්‍ය වශයෙන්ම සිහි කරලා උතුම් වූ ධර්මාභෝධයම ලබා ගැනීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා. ඉතින් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සූට දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දෙවියන් සිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඔබ නමින් මිය පරලෝකීය යම්තා ඥාති හිත මිත්‍රාදී පිරිසක් වෙත් නම් ඒ ඥාතීන්ද මේ පින්දක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මිය පරලෝකීය සියලු ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටම මේ පින් එකාකාර උපකාර වේවා ඒ වගේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ පින්වත් හැම දිනාටම මේ විහාරස්ථානයට උදව් උපකාර කරන දන් පෙන් දෙන දායකකාරී සෑම සීල දිනාටම කායචිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා උතුම් වූ ධර්මාභෝධී පිණසම මේ ධර්මයේ උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගමු හැම දිනාටම තෙරුවන් සරණයි